පංච උපාදානස්කන්ධයෙන් රූප වේදනා සංඥා කියන උපාදානස්කන්ධ ත්‍රිත්වය පිළිබඳව අපි මේ වෙනකොටත් සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හතරවෙනි උපාදානස්කන්ධයේවත් සංඛාර උපාදානස්කන්ධය. එතකොට අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා පංච උපාදානස්කන්ධය තුල සංඛාර කියන වචනයෙන් විග්‍රහ කරගන්නේ මොනවද? ඊට පරිබාහිරව සංඛාර කියන වචනයේ යටතේ විග්‍රහ වෙන වෙනත් ධර්මකාරණා මොනවද කියන එකත් කාලානුරූපව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත් ඔබ අප හැම වෙනුවෙන් මහත් කරුණාවෙන් මේ සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා අද දවසේ වැඩම කර සිටිනවා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය නිර්හවත්ති පඤ්ඤාසරි මාහිම්පාණන් වහන්සේ. අපි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපි හාමුදුරනේ. අපි අපි හාමුදුරනේ මේ දවස්වල සාකච්ඡා කළේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳවනේ. ඉතින් අපට අද සාකච්ඡා කරන්න තියෙන්නේ සංඛාර උපාදාන ස්කන්ධය පිළිබඳව. අපි කැමති සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගැනීම පිණිස අපි හඳුරන්නේ සංඛාර කියන වචනේ තේරුම මොකක්ද? සංඛාර උපාදාන ස්කන්ධය පිළිබඳව අපි වැඩියෙන් අවධානය යොමු කරමු. මූලිකව සංඛාර උපාදාන ස්කන්ධය පංචස්කන්ධය සම්බන්ධයෙන් වෙන පංච මේ සංඛාර උපාදාන ස්කන්ධය පිළිබඳව කරුණු ටිකක් විස්තර කරමු. දේවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම අද උපාදානස්කන්ධයන් අතරින් හතරවෙනි උපාදානස්කන්ධය පිළිබඳව නැත්නම් සංස්කාර උපාදානස්කන්ධය පිළිබඳව තමයි අපි සාකච්ඡාව කරගෙන යන්නේ. ඉතින් ස්වාමීන් මේ සංඛාර කියන පදය මේ ධර්මයේ තුල බොහොම සංකීර්ණ දහම් පදයක්. විවිධ අර්ථවත් වචන විවිධ අර්ථ තියෙනවා. දැන් අනිච්ඡාවත සංඛාරා කියනකොට ඉතින් හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච දේවල් එතන කියන්නේ මේ ලෝකයේ තියෙන සියලු දේවල්. එහෙම. ඊළඟට පටිච්චසමුපාදයේදී අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කියන්නේ එතන පුඤ්ඤාභි සංඛාරා පුඤ්ඤාභි සංඛාරා ආනිජාභි සංඛාර කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියන මෙන්න මේවා. එහෙම. නමුත් ස්වාමීන් වහන්සේ මෙතන පංචස්කන්ධයේදී නැත්නම් පංච උපාදානස්කන්ධයේදී සංඛාර කියලා කියන්නේ ඇත්තටම මේවා අපි හොඳට විමසලා බලුවොත් මේ වගේ සම්බන්ධතාවයක් ඒකාන්තයෙන් තියෙනවා. නමුත් ඍජුවම පංච උපාදානස්කන්ධයේදී සංස්කාර කියලා කියන්නේ අපි ඉස්සෙල්ලම මෙහෙම තේරුම් ගත්තොත් හොඳයි. චෛතසික ධර්ම 52ක් තියෙනවා. එහෙමයි. ඒ චෛතසික ධර්ම කියලා කියන්නේ සිතුවිලිනේ. ඒ සිතුවිලි 52කින් වේදනා චෛතසික වේදනා ස්කන්ධය හැටියට අපි ඉගෙන ගත්තා. සංඥා චෛතසික සංඥා ස්කන්ධය හැටියට ඉගෙන ගත්තා. ඊළඟට සිත විඥාන ස්කන්ධය හැටියට අපි ඉගෙන ගන්නවා. එහෙමනම් තව චෛතසික 50ක් ඉතුරු වෙලා තියෙනවා. මේ චෛතසික 50 විශේෂයෙන්ම චේතනා චෛතසිකේ ප්‍රධාන ඉතිරි චෛතසික 50ම සංස්කාර ස්කන්ධයෙන් තමයි බුදුරජාණන් වහන්සේ අපට කියා දීලා තියෙන්නේ. එහෙමයි. එතකොට සාමික එතකොට අපි හඳුන්නේ ඒ අනුව අපිට හිතන්න පුළුවන් සංඛාර කියලා කියන්නේ චෛතසික චේතනා කියන චේතනා අදහස නේද? දැන් ඇත්තටම සාහනහස දැන් අපි ඒක තව ටිකක් තෝරගත්තොත් දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයක් සකස් කර ගැනීම පිණිස නැත්නම් සකස් මේ ඒක පවත්වා ගැනීම පිණිස මේ සත්‍යයන් කනවා බොනවා වාඩි වෙලා ඉන්නවා ඇඳුම් අඳිනවා මිල මුදල් හම්බ කරන ඔය ක්‍රියාවන් එහෙම ඒ ක්‍රියාවන් හා පහළවන චේතනා සමුදාය හා ඒවට සම්බන්ධ සියලු চৈতසික සිතුවිලි තමයි අත්‍තරම සංස්කාර කියලා කියන්නේ. එහෙනම් ඉතින් මේක සාමාන්‍යයෙන් කතා කරන්න ගියොත් මේ අපිට මේ සංඛාරයෙන් තොර ලෝකයක් නෑ ඇත්තටම. එහෙම. එතකොට දැන් ලෝකේ ජීවත් වෙනවා කියන්නේම එක්තරා විදිහකට සංස්කාර සමුදායක් මැද්දේ කටයුතු කරනවා කියන එක. පැහැදිලිවම සාමාන්‍ය සංස්කාරات එක්ක තමයි අපි උදාහරණයක් ගත්තොත් දැන් අපි දැන් මේ වචන කතා කරනවා. ඊළඟට දැන් අපේ අත මෙහෙම අපි දැන් අත මේ එහාට මෙහාට කරනවා. ඊළඟට හැම දෙයක්ම ඉරියව් මාරු කිරීම, අපි ගමනක් යෑම මේ හැම දෙයක් සඳහාම චේතනාවක් අවශ්‍යයි. අපි හන්නේ දැන් අන්න එතෙන්දි පැහැදිලි කරගන්න ඕන දෙයක් තියෙනවා. දැන් අත්පා දිගාරින්න හකුලන්න, කකුල් දිගාරින්න හකුලන්න, වටපිට බලන්න, ඒ හැම එකටම කිසියම් සිතවිල්ලක් පහළ වුණාමනේ අපි ඒ දෙක කරන්නේ. ඒතකොට චේතනාවක් අවශ්‍යයි. ඒතකොට අපි හන්නේ අත්පා දිගාරින හකුලන ඒවත් කර්මද? නෑ. ඇත්තටම ඒවා මොකද අර චේතනා හම්බික්කවේ කම්මං වදාමේ කියනකොට ඔව් නෑ. ඒකත් සංහව දැන් ඇත්තටම දැන් මේක අපි එක තමයි. සම චේතනාවක් පහළ වෙච්ච පමණින්ම ඒක කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමයි. දැන් මොකද චේතනාම් විකේ කම්මං වදාමි කියන එකද ඇත්තම චේතනාව. ලෝභ ද්වේෂ මෝහ මිශ්‍රිත චේතනාවක් ක්‍රියාත්මක කරන්න ගිය පුතින් කයින් වචනේ ඒක කර්ම. හරි ඒක කර්ම බවට පත් වෙනවා. එහෙමයි. දැන් සමස් දැන් බලන්න මේ චේතනාව වීර්ය කියන දෙක අපි තේරුම් ගන්න ඕනේ. දැන් ඇත්තටම චේතනාවේ ස්වභාවය තමයි හරියට අර පන්තියක ඉන්න දැන් හොඳ ශිෂ්‍යෙක් ආදි ශිෂ්‍යෙක් ගත්තොත් එයා හොඳට හොඳට ඉගෙන ගන්න ශිෂ්‍යෙක් මෙයා පන්තිය ඉගෙන ගන්නවා ඉගෙන ගන්න ගමන් පොඩා පන්ති වලට උගන්වනවා එහෙම අන්න ඒ වගේ චෛත්‍යක ශිෂ්‍ය ගුරු ශිෂ්‍ය ගුරු එහෙම අන්න ඒ වගේ තමයි මේ චේතනා චෛත්‍යකයේ තමන් වැඩ කරමින් අන් අය ලවා වැඩ කරනවා. කරනවා. එහෙම. තමන්ට චේතනාව පහළ වෙනවා. පහළ වෙනකොට දැන් අපි ශ්‍රද්ධාවක් යම් කිසි දෙයකට චේතනාව පහළ වෙනකොට ශ්‍රද්ධා චෛතසිකයත් එක්ක එකතු වෙලා ඒකයි අර ඒ චෛතසික ධර්ම සංස්කාර හැටියට ගන්නේ. එහෙමයි. චේතනාවක් දැන් දැන් සබ්බචිත සාධාරණ චෛතසිකවල එක චෛතසිකයක් තමයි චේතනාව. එහෙමයි. ඒතර මේ චේතනාවක් නැතුව අපිට ශ්‍රද්ධාවක් ඇති කරගන්නත් බෑ. ද්වේෂයක් ඇති කරගන්නත් බෑ. ඊළඟට ස්වාමීන් වහන්සේ ගමනක් බිමනක් යන්න ඒ සිතුවිලි පහල කරගන්නත් බෑ. ඒ කිසිම දෙයක් කරන්න බෑ මේ චේතනා චෛතසික නැතුව. ඒ කියන්නේ චේතනා චෛතසික නැතුව හිතන්නත් බෑ, කියන්නත් බෑ, කරන්න. කරන්නත් බෑ. සිතින් කයින් වශයෙන් මොනවද කරන්න බෑ. කරන්න බෑ. එහෙමයි. ඉතින් ඇත්තටම දැන් අපි මේ චේතනා චෛතසිකේ දැන් ගත්තාම දැන් අපි අ මෙලෝ වශයෙන් අපේ ජීවිත පවත්වන්නේ කියන්නේ දැන් මෙලෝ වශයෙන් අපි කරන සෑම ක්‍රියාවක්ම තියෙනවනේ දැන් අපි අපි උදේ නැගිට වෙදී ඉඳලා කරන ක්‍රියාවන්. එහෙමයි. අපි ඇවිදිනවා ඊළඟට දත් මදිනවා ඊළඟට මොකකට සෝදනවා කෑම කනවා ඇඳුම් අඳිනවා ඔය මේ ක්‍රියාවන් කරන මෙලෝ වශයෙන්. එහෙමයි. එතකොට ඇත්තට මේ මෙලෝ වශයෙන් කරන සෑම ක්‍රියාවකටම මේ චේතනාව මුල් වෙනවා. එහෙමයි. එතකොට දැන් මෙලෝ වශයෙන් පැවැත්මටත් මේ පංචස්කන්ධයක මේ ඇති වෙන තියෙන ඒ පැවැත්මටත් ඒකාන්තයෙන් මේ චේතනාව අවශ්‍යයි. ඊළඟට සාන්ද අපි ගත්තොත් දැන් රූපස්කන්ධයේ පැවැත්මට නම් දැන් අපි රූපස්කන්ධයේ පැවැත්මට නම් ආහාර රූපස්කන්ධයක් ගොඩ පැවැත්මට කියන්නේ සකස් වීමට පැවැත් සකස් වෙනවා. ඒක ස්ථිරව තියෙනවා කියන එක නෙවෙයි. ඒ පවතිනවා නැති වෙනවා. ඒතර මේ රූපස්කන්ධේ අපි ආහාර ගන්න. ඒතර ඒ රූපස්කන්ධේ ආහාරය අවශ්‍යයි රූපේ පවත්තන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් අපි දැන් රූප වාහනේ ළඟට ගිහලා නාට්‍යයක් බලනවා. ඒක විඳිනවා. ගීතයක් ශ්‍රවණය කරනවා. ඒක විඳිනවා. ඔන්න වේදනාස්කන්ධය. ඒවත් ඉතින් ඇත්තට සංස්කාර. ඊළඟට සාංශ දැන් ඔන්න අපි ඉගෙන ගන්නවා කියලා දැන් අපි ආපුරු ඉගෙන ගන්න ඕන සංඥාව. අපි ඒක මෙහෙම එක. ඒක සංඥාස්කන්ධය. ඒත් එතකොට එතෙන්ටත් සාවිනාත චේතනාව අවශ්‍යයි. චේතනාව අවශ්‍යයි. ඒ කියන්නේ අපි හන්නේ දැන් ඕනෑම දෙයක් දැන් කෑම කන්න කලින් උනත් රූපය පවත්වා ගන්න කෑම කෑවට කන්න ඕන කියන සිතවිල්ලක් සිතවිල්ලක් ඇති වෙනවා. එතකොට ඒ කන්න ඕන කියන සිතවිල්ල තමයි මෙතන චේතනාව. චේතනාව. එතකොට දැන් ඒ කන්න ඕන කියන සිතවිල්ල ඇති වුණාට පස්සේ තවත් ඒ ඒ මුල් කරගෙන තවත් කුසල් හෝ අකුසල් සිතවිලි ඇති වෙන්න පුළුවන්. ඇති වෙන්න පුළුවන් දැන් මේක. අර මූලික චේතනාව කුසලයක් හෝ අකුසලයක් නොවුනට එය පදනම් කරගෙන ඊට පස්සේ ලෝභ ද්වේෂ මොහ ඇති වෙලා මේ සංස්කාර ගොඩනගෙන්න පුළුවන්. මේකයි සංස්කෘත සහනව රාග්වය කියන්නේ මේක කෙලවරක් නෑ මේ සසර කියන්නේ හරි අමුතුම දෙයක්. එහෙමයි. එතකොට දැන් බලන්න මේ සංඛාර පිළිබඳව කතා කරනකොට හරි මේක මහා පැතිරිච්ච එකක්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි ඔය මෙලෝ වශයෙන් ඔය විදිහට දැන් සද්ධා ප්‍රඥා කියනවා නම් ඒවා ඉතින් මේ සංස්කාර ස්කන්ධ, විඥාන ස්කන්ධ ඒ සඳහා සකස් වෙන චේතනා. එහෙමයි. ඊළඟට මෙලොව වශයෙන් දැන් පරලොව වශයෙන් ඔන්න දැන් ආ පරලොව පිණිසා මට මේ මේ මේ කුසල් කරගත්තොත් පරලොවදී හොඳ ජීවිත ලබන්න පුළුවන් කියලා කුසල් කරනවා. එතකොට දැන් බලන්න ඒවා පරලොව පිණිස උපකාර වෙන චේතනා බවටපත් වෙනවා. ඉතින් ඔය විදිහට සාන්දහන්ත මේ මෙලොව පැවැත්මටත් පරලොව පැවැත්මටත් හැම දෙයකටම හේතු වෙන දෙයක් තමයි මේ චේතනා චේතනාව කියන්නේ. එතකොට අපි හන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් හැම එකකටම මුල් වෙන සිතුවිලි. තමයි චේතනා කියන්නේ. හැබැයි හැම චේතනාවක්ම කර්මයක් බවට පතින දැන් උදාහරණ මම අපි හඳුන්වන විමසෝ වගේ අත දිග ඇරින්නත් චේතනාවක් පහළ වෙන්න ඕන. දැන් නවාගෙන ඉන්න අත පහළ වෙන්නේ නැතුව අපිට ඇස් පිල්ලමක්වත් ගහන්න බෑ. එහෙමයි. හුස්ම ගන්න හෙලනකොට පවා ඒක කරන්න ඕන කියන චේතනාවක් එනවා. කතා කරනකොටත් මෙන්න මේ වචනේ කියන්න ඕන කියන චේතනාවක් එනවා. එනවා. හැබැයි අපි හන්නේ දැන් අත දිගාරිනකොට දිගාරින්න ඕන කියන චේතනාව එනවා. එතන කර්මයක් වෙන්නේ නැහැ. හැබැයි ඒත් එක්කම දිගාරින්න ඕන අනිත් එක්කෙනාගේ මූණ තැලෙන්න කියන අදහස ආවොත් එතන චේතනාවක් වෙනවා ද්වේෂය මුල් කරගෙන. අනිවාර්යෙන්ම. එතන සාමාන්‍ය සානස මේ ශරීරය අපි සානසිතීත් එක හරියටම හරි සංචේතනාවක් පහළ කරගන්න නැතුව අපිට මේ ශරීරය අතපය නිරියව මාර කරන්නවත් බෑ. එහෙනම් අපිට ඒ ඒරියව උපයෝගී කරගෙන කෙනෙකුට පහර දෙන්න හරි මොනයම් හරි ද්වේෂයේ මුල් වෙලා යමක් අර චේතනාවත් එක්ක සිද්ධ වුණොත් ඒවා ඉතින් කර්ම කර්මපත බවට පත් වෙනවා. එහෙමයි. එතකොට ඒ විදිහට අපි හන්නේ දැන් අපි හන බොහොම පැහැදිලිව දේශනා කළා මේ මේ පංචස්කන්ධයේ පවත්වාගෙන යාමේදී පවා මේ චේතනා සමුදායක් ඇති කරගත යුතුයි කියන එක. අපි හන්නේ තවත් විදියකින් මේ ලෝකේ ජීවත් වෙනවා ය කියලා කියන්නේ පංචස්කන්ධේ පවත්වාගෙන යාමේදී ලෝකේ අපි පවතිනවා ජීවත් වෙනවනේ. ඒතර ජීවත් වෙනවා ය කියලා කියන්නේ අපි හඳුනන මේ ඉන්ද්‍රිය ගෝචර අරමුණු පරිහරණය කිරීම නේද? එතකොටත් චේතනා පහළ වෙනවද මේ පහළ වෙනව නේද? සාන්ත ඇත්තටම දැන් විභංග ප්‍රකරණේ දැන් මේ සංස්කාරය පැහැදිලි කරන්නේ රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. එහෙමයි. එතකොට සංසන ඇහෙන් රූප බලලා ඒ ඒ ඒ රූපයන් නිසා ඇති වෙන ඒ චේතනා සමුදාය. එහෙමයි. ඊළඟට දැන් උත්තර නිසාන අපේ ලෝකේ අපි මොනවා ගත්තත් මේ ලෝකේ ජීවත් වෙනවා සැප දුක හැම දෙයක්ම සාමනාත මේ ආයතන හරහා බාහිර ආයතන හරහා අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. අපේ ජීවත් වීම ගත්තාම සාංශ අපි රූප බලනවා, ශබ්ද අහනවා, ආග්‍රහණය කරනවා, රස විඳිනවා, ඊළඟට පහස ලබනවා, ඊළඟට අරමුණු ගන්නවා. ඕකනේ අපේ ජීවත් ජීවත් වෙනවා කියලා කියන්නේ ඕක තමයි. ඕක තමයි. ඒකට දැන් ඕක සානත අපි දැන් බෙදවුවොත් ඉතින් මේ මොන විදිහට බෙදුවත් කෙනෙක් මහා උගතෙක් හැටියට ජීවත් වුණත්, ඒ වගේ මහා ප්‍රාත්මෙක් හැටියට ජීවත් වුණත්, මහා ධනවතෙක් හැටියට ජීවත් වුණත්, දුප්පතෙක් හැටියට ජීවත් වුණත්, රාජ්‍ය නායකයෙක් හැටියට ජීවත් වුණත් කරන්න ඕන ටික. එහෙම. උට වඩා දෙයක් කරන්නේ නැහැ. එතකොට දැන් බලන්න දැන් එතන දැන් සම්පූර්ණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් රූප ඒ පහළ වෙලා රූප දැකලා පහළ වෙන චේතනා. එහෙම. ශබ්දහලා පහළ වෙන චේතනා. ගඳ සුවඳ දැනගෙන ඒ පහළ වෙන චේතනා. රස දැනගෙන පහළ වෙන චේතනා. ඊළඟට පහස ඉඳලා ඒ පහළ වෙන චේතනා. ඊළඟට අරමුණු දැනගෙන පහළ වෙන චේතනා. ඉතින් ඕක ටික තමයි ඇත්තටම සංකාර හැටියට මේ සූත්‍ර පිටකේ විශේෂයෙන් මේ බුදුරජාන්සේ පැහැදිලි කරන්නේ. එතකොට අපි අහන්නේ දැන් තවත් දෙයක්. ඒ අරමුණ පරිහරණය කරාට පස්සේද චේතනා පහළ වෙන්නේ. එහෙම නැත්නම් දැන් උදාහරණයකට ගත්තොත් රූපයක් බලන්න චේතනාවක් පහළ වෙනවා. බැලුවාට පස්සේ චේතනාවක් පහළ වෙනවද? නෑ මම මේ රූපේ බලන්න ඕන. මේ ශබ්දය අහන්න ඕන. අන්න ඒ වගේද වෙන ඒකත් චේතනාවක් නේද අපි හඳ දැන් එහෙම වමනාවක් නැතුව රූපයක් බලන්න පෙළඹෙනවද කෙනෙක්. එහෙම නැත්නම් කොහොමද එතන වෙන්නේ චේතනා පහළ වෙන මොන අවස්ථාවේදද අපි හඳ? දැන් සම්හංශ දැන් මෙහෙමයි අපිට ඉතලම චේතනා චෛසිකයෙන් ඒ අවශ්‍යතාවය නිකන් උත්සාහවත් භාවය ඇති කරලා දෙනවා. දෙනවා. එහෙම. ඒක ඒ මූලික වශයෙන් ඇති කරලා දෙනවා. ඇති කරලා දුන්නාම අපේ රූපේ බලනවා. රූපේ බලනකොට ඒ රූපය අපි කැමති රූපයක් වුණොත් ආස්වාදජනක රූපයක් වුණොත් අපි එතෙන්ට ලෝභය ඇති වෙනවා දැන්. ඒකට අර ඒකයි සංස්කාර බවට ලෝභත්පත් වෙන්නේ. පත් වෙන්නේ. එතකොට ඊළඟට සංඥා මේ බලපු රූපය අපි ඒ බැලූ පමණින්ම සංස්කාරයක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. අර බලලා ආස්වාදයෙන් වල පරිබාහිර චෛතසිකත් එක්ක අපි චෛතසික ටික වෙන් කරගත්තොත් දැන් මෙතන මේ චේතනාව කියන අර ශිෂ්‍ය ගුරුවරයා වගේ. එයාගේ කාර්යභාරය කරනවා. කරනවා. හැබැයි ඊට පස්සේ අනිත් ශිෂ්‍යෝ ටික තමයි මේ අනිත් කෙලෙස් අවසන් කර්මපත බවට පත් කරන්නේ අනිත් කට්ටිය. එහෙමයි. එහෙමයි. මොකද චේතනාවට විතරක් මේක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. එතකොට දැන් අර විදිහ දැන් සම්බන්ධ කීපේ විදිහට ඇත්තටම දැන් ඒ බලන්න මූලික චේතනාව ඇති වුණා. නමුත් ඒ බැලීම තුළ ඒක ආස්වාද ජනක දෙයක් නම් රාගය, ඒක තමන් අකමැති දෙයක් නම් ද්වේෂය, ඒ වගේම සංසේ මධ්‍යස්ථ දෙයක් නම් ඒක උපේක්ෂාව ඇති වෙනවා. උපේක්ෂාව තුළ මෝහය ඇති වෙන්නත් පුළුවන් නේද අපෙන්? පැහැදිලිවම. ආ නම් ගැලෙන්නේ නැහැ ගැටෙන්න මේ විදිය හොඳයි කියන පදනම යට පදනම යටතේ ඒ අනිවාර්යයෙන් මෙතන නැහැ. උපේක්ෂාව කියන එක අපි දැන් කතා කරන මධ්‍යස්ථ භාවයේ සමහර උදවිය හිතනවානේ මේ මධ්‍යස්ථ භාවයෙන් ඉන්න එක එහෙම සාකර නෑ සමහර මොහේට වැටෙනවා මොකද ඒක ප්‍රඥා මූලික නොවුනොත් ඒක ඉතින් මොහේ පැත්තට තමයි යන්නේ නඹුරු වෙනවා එහෙම එතකොට අපි අහන්නේ දැන් මේ විදිහට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් ගන්න අරමුණු සම්බන්ධයෙන් මූලිකව චේතනා පහළ පහළ වෙනවා. ඒ චේතනා පහළ වෙන එක අපි හඳුනන්නේ රහතන් වහන්සේලට සිද්ධ වෙන එක. ඔව් රහතන් වහන්සේලාට ඇත්තටම රහතන් වහන්සේලාට දැන් ඒ චේතනා පහළ වෙනවා. හැබැයි චේතනා පහළ වුණාට සමහරවිට දැන් තියෙනවා කුසල චේතනා, අකුසල චේතනා, අව්‍යාකෘත චේතනා කියලා. එහෙමයි. එතකොට කුසල චේතනා කියලා කියන්නේ ඉතින් අත්‍තරම කාමාවචර කුසල්. ඊළඟට රූපාවචර කුසල්. ඒවා පුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ කුසල චේතනා. ඊළඟට තමයි අකුසල චේතනා. ඉතින් අපිට පැහැදිලි මේ අකුසල ධර්ම අකුසල අකුසල් කිත් 12 සමග එතන ඒයිචික ධර්ම ඒ අකුසල චේතනා. අව්‍යාකෘත චේතනා කියන අත්‍තරමන දැන් ස්වාමීනාන්ත කියන විපාක ක්‍රියා. ඒක රහතන් වහන්සේටත් එහෙම රූප බලනවා දැන් බුදුරජාණන් වහන්සේ පවා බුදුරජාණන්ට දැක්කක් තියෙනවා. උන්වහන්සේත් නේත්‍රයෙන් ලෝකයේ දිහා බලනවා උන්වහන්සේ රූප දකිනවා. හැබැයි උන්වහන්සේට නැත්තේ අර චන්ද රාගේ නැහැ. චන්ද රාගේ නැති නිසා භාගතුන් වහන්සේ අර ධර්මයේ සඳහන් සොයිමුත්ත චිත්තෝ උන්වහන්සේ සුවසේ වැඩ ඉන්නවා. එහෙම. ඒතකොට මෙතන තියෙන එකම ප්‍රශ්නේ තමයි අර කෙලෙස්. එහෙම. ඒතකොට චන්ද රාගය ආදී අනේක විද කෙලෙස් ධර්මයන් නිසා ඉතින් මේක කර්ම බවට ඒක සංස්කාර බවට පංචස්කන්ධ බවට පත් වෙනවා. එහෙම. එහෙම ඒ නිකලස් භාවයට පත් වෙච්ච උත්තරයාට ඒක සංස්කාරයක් බවට පත් වෙන්නේ ඒක ක්‍රියා බවට කිරීම පමණ කරන්නේ. ඒතර අපි යන්නේ දැන් ওই අරමුණේ ඇලීම ගැටීම දෙකම දෙකටම මුල් වෙන්නේ චන්දරාගය. චන්දරාගය. ගැටෙන්නත් චන්දරාගය තමයි. චන්දරාගය තමයි මුල්. ඒ කියන්නේ අල්ලගත්ත හින්දා තමයි ගැටෙන්නේ. ගැටෙන්නේ. එහෙනම් අතහැරියනම් ගැටෙන්නේ හේතුවන්නේ අරන් යන්නේ. දැන් සාමනත් ඇත්තටම ඒක අපි දැන් සරියුත් මහ රහතන් වහන්සේලා කුසල් කරනවා. කුසල් කියන්නේ අපි ගත්ත තුන් වහන්සේ බණ කියනවා, දන් දෙනවා, අන් අයට ප්‍රේ විදිහට කතා කරනවා මුළු ජීවිතේම කුසල ක්‍රියා කෙනෙකුට දැක්කහම බලපුවහම තේරෙනවා තනිකර කුසල ක්‍රියා. නමුත් ඒක කුසල් වුණාට ඒවගේ විපාක මත විපාක දෙන්න අවස්ථාවක් නෑ. ඒවා ඉතින් ක්‍රියා බවටපත් වෙනවා. එහෙමයි. ඒතර මොකද විපාක නොදෙන්නේ ඒවා අපි හන්නේ. ඒවා විපාක නොදෙන්න හේතුව සාමත උන්වහන්සේට ආයේ භවයක් නෑ. ඒවා විපාක. එහෙමයි. ඉතින් ගින්න කාලයක්. ඒතර මේ භවයේදී විපාක දෙන්න බැරිද අපි හන්නේ? මේ භවයේදී එහෙම විපාක ද ඒ රහතන් වහන්සේලා ඒව කරන්නේ අර ලෝභාදී ක්ලේශ ධර්ම අකුසල මූලයන්ගෙන් තොරව නිසා කර්ම බවට පත් වෙන්නේ. කර්ම බවට පත් වෙන්නේ නැහැ. ඇත්තටම ඒක විපාක දෙන්න අවස්ථාවකුත් නැහැ. ඒක ඇත්තටම ඒක කරන දේ ක්‍රියාවක් පමණයි. ක්‍රියා මාත්‍රයක් පමණයි. ක්‍රියා මාත්‍රයක් පමණයි. ඒතර ක්‍රියා කියන එකෙන් අදහස් කරන්නේ විපාකයක් නොදෙන ක්‍රියා කියන එක තමයි. විපාකයක් ඇත්තටම කුසලාක මොනමම ක්‍රියා මේ අවස්ථාවක් විපාකයක් දෙන්නේ නැති දේවල් ක්‍රියා බවට පත් වෙන. කිරීම පමණයි. එහෙමයි. අපි හන්නේ එතකොට දැන් ওই විදිහට රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියන මේ චේතනා හය තමයි සංඛාර කියන වචනය තුල හඳුන්වන්නේ. එතකොට ඒක අපි සංස්කාර ස්කන්ධ කියන වචනයෙන් හඳුන්වනවා. ඒ ස්කන්ධ කියන නම එතෙන්ද යොදන්නේ ඇයි? ඊට පස්සේ ඒක උපාදාන ස්කන්ධ වෙනවා. කොහොමද අපි ඒක කරන්නේ? ඒකට ඇත්තටම සාමාන්‍යයෙන් දැන් මේ මෙතන දැන් එක මේ සංස්කාර ස්කන්ධ කියන්නේ මහා සමූහයක්. ඇත්තටම දැන් අපිට මේ කතා කරන්නේ සිතිවිලි සමුදායක්. සිතිවිලි සමුදායක්. එහෙම. මේ සිතිවිලි සමුදායෙන් ඇත්තටම දැන් අපි නැවත කල්පනා කරොත් අර චෛතසික 52කින් වේදනාවත් සංඥාවත් අයින් වුණාම ඉතුරු චෛතසික 50ම. එහෙම. චේතනාව හැබැයි ප්‍රධාන කොට. ප්‍රධාන කර. චේතනාව ප්‍රධාන කරගෙන ඉතුරු චෛතසික 49ම නැත්නම් චෛතසික ඒ චේතනාවත් එක්ක චෛතසික 50ම සංස්කාර ස්කන්ධ. එහෙම. එතකොට සංස ඔතන දැන් සබ්බතිච්ච සාධාරණ චෛතසික ටිකක් තියෙන අන්‍ය සමාන. ඒක චෛතසික ගත්ත දැන් පස්ස. වේදනාව අපිට ගන්න බෑ, සංඥා ගන්න බෑ. දැන් චේතනාවක් ගන්න. ඊට පස්සේ මානසිකාර, ජීවිතේන්ද්‍රිය, ඊළඟට විතක්ක ਵਿਚාර, ඒ කියන්නේ ඒකාග්‍රතා. ඔව්. ඒ කියන සියලු චෛතසික ටික හැම සිතකම යෙදෙනවා. එහෙම. ඊළඟට සානස අපි ගත්තාම දැන් මේ සබ්බතිච්ච සාධාරණ චේතනා චෛතසිකයත් එක්ක දැන් අපිට අකුසලයක් කියන ලෝභයක් හරි ද්වේෂයක් හරි ඇති වෙනවා. එතකොට අර කියන চৈতසික චේතනාවත් එක්ක ඔන්න ලෝභය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, උද්ධච්ච කුක්කුච්ච ඇති වෙනවා, විචිකිච්ඡා ඇති වෙනවා. එතකොට අකුසල চৈতසික වැඩ කරනවා. එතකොට ඒ ඒ අකුසල පැත්තට. එහෙම. ඊළඟට මේ චේතනාවත් එක්ක දැන් ශ්‍රද්ධා, සති, විරිය ඔය ආදි වශයෙන් කුසල චේතනා සමුදායත් එක්ක එකතු වෙන ඔන්න කුසල සංස්කාර. එතකොට මේ කියන කුසල අකුසල අව්‍යාකෘත. අව්‍යාකෘත කියලා කියන්නේ ඇත්තටම රහතන් වහන්සේට ඒ පහළ වෙන සිත් සිත්. එතකොට සාන්ත මේ සියලෝම චේතනා සමුදාය නිසා තමයි සංස්කාර ස්කන්ධ සමූහ. එහෙම. ඊළඟට දැන් උපාදානය කියලා කියන්නේ ඇත්තටම එතන අර ආශ්‍රව ධර්ම වලින්, ලෝභ දිට්ඨිමාන වලින් මේක වෙලිලා තියෙන්නේ. මේක උපාදාන දැඩිව අපි පුතත් දැනයා මේක අල්ලගෙන ඉන්නේ. අන්න ඒ නිසා මේක උපාදාන වෙනවා දැඩි පල්වා ගැනීම නිසා. අපේ අනේ එතකොට දැන් මේ විදිහටත් හිතන්න පුළුවන් ද සංස්කාරස්කන්ධය සම්බන්ධයෙන් දැන් රූප සංස්කාර රූප සංචේතන අපි කියන මේ රූපය මුල් කරගත්ත සිතුවිලි. එතකොට ඇහැකට පේන්නේ අපේ හඳුරන්නේ එක රූපයක් නෙවෙයිනේ රූප සමූහයක් ශනික දැන් අපි ඉස කරකවලා වටපිට බැලුවාම මේ ශාලාව පුරාවටම තියෙන රූප සමූහයක් වෙනවා. එතකොට ඒ රූප සමූහය සම්බන්ධයෙන්ම අපිට වෙන වෙනම චේතනා පහළ වෙනවා. එතකොට එතනින් නැතිව එතනින් නැතිව යන විදිහේ රූපය මුල් කරගත් චේතනා සමූහයක් පහළ වෙන නිසා එතන රූප සංචේතනා එහෙම රූපස්කන්ධය සංචේතනස්කන්ධය නමින් හඳුන්වන්න පුළුවන්. ඔව් ඇත්තටම සානස් එතන පංච උපාදානස්කන්ධය නමින්ම හඳුන්වන්න පුළුවන්. ඒක සානස් ඔය ප්‍රශ්නේ අහනකොට මට මතක් වුණේ. එහෙමයි. සූත්‍ර පිටකයේ තියෙන තැනක සංකතං අபிසංකරොන්තිති වික්ඛවේ තස්මා සංඛාරාති උත්සන්ති. එහෙමයි. එතන සංකතං අபிසංකරොන්ති. කියන්නේ සංකතය අபிසංස්කරණය කරන නිසා සංඛාර කියලා කියනවා. එහෙමයි. අභිසංස්කරණය කියලා කියන්නේ අපි ඉස්සලම සංඛාරය කියන එක සංකතය සංකතය කියන එක අපි තේරුම් ගන්නවා. තේරුම් ගත්තොත් සංකතය කියලා කියන්නේ සාමාන්‍යත හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච දෙයක්. එහෙම. හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච දෙයක් කියලා කියන්නේ අපි රූපේ ගත්තොත් දැන් සංකතයක්. එහෙම. රූපේ රූපේ සංකතයක් කියලා කියන්නේ පඨ ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක් තමයි රූපය කියලා කියන්නේ. එතකොට සතර මහා ධාතු තමයි හේතු කියලා අපි හඳුන්වනවා. හඳුන්වනවා. රූපේ හේතු. රූපේ හටගන්න හේතු. අන්න හේතු. එතකොට සාන්ත මේ සංකතයක ලක්ෂණ දැන් තියෙනවා. අර උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, චිත්තස්ස අනිසත් සම්බන්ධ පඤ්ඤායති කියලා සූත්‍ර පිටකේ සඳහන් වෙනවා. එහෙමයි. ඒතර හට ගැනීමක් පේනවා, වෙනසීමක් පේනවා, පවතින කාලය තුළ වෙනස් වෙනස් වෙනවා. පේනවා. එතකොට මේක තමයි සංකතයක ලක්ෂණ. එතකොට බලන්න සාන්ත දැන් මේක වේදනාවට දැන් සානස අහපු ප්‍රශ්නෙට හොඳම පිළිතුර. වේදනාවටත් ඕකම පේනවනේ. එහෙම. වේදනාවක් ස්පර්ශයෙන් හටගන්න. ඒකත් ඉතින් ඇති වෙනවා නැති වෙනවා. ඒකත් මේ අර පවතිනවා. පවතින කාලය තුල වෙනස් වීමක් තියෙනවා. ඔය ඒ වචන තුනේ ඒ කාරණා තුනේ විග්‍රහ කරන්නේ තනි වචනක් අනිත්‍ය නේද අපි? අනිත්‍ය අනිත්‍ය පැහැදිලි. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ත්‍රිත සංයත සම්පඤ්ඤායති කියන්නේ පැහැදිලි අනිත්‍ය නේද? පැහැදිලිම අනිත්‍ය. එහෙම. ඒ කියන්නේ අනිත්‍ය වූ හේතුවක් නිසා හටගන්න ඵලයක්. ඵලයක්. ප්‍රතිසාරක් දැන් මේ අපි මේ දැන් මේ මේ අපි මේ දැන් රූප කිව්වහම උනත් දැන් මේ අපි ලෝකේ හිතන්නේ දැන් මේ තේන්න තියෙන රූපයක් කියන එක. ඇත්තට ඒවා සම්මුතිනේ අපි දාගත්ත දෙයක්. එහෙමයි. ඒක ඇත්තට එතන අපි මේ සම්මුතියයි පරමාර්ථය හොයාගන්න තියෙන හොඳම දේ තමයි අපි මේ කියන දේවල් බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා බෙදෙන්නේ නැති තැනක් තියෙනවා නම් අන්න එතන තමයි පරමාර්ථය. එහෙමයි. දැන් ඕනම දෙයක් අපිට දැන් මේ මේ සිවුර ගත්තත් ඔන්න සිවුර ඊළඟට ඒක තව කුඩා කරන නූල් කුළුම් ඊළඟට ඒක දූවිලි ඊළඟට ඒක පරමාණු ඒකෙත් පිටපතේ දාන්න දෙයක් නැහැ ඒකට කියන්න දෙයක් නැහැ ඒක තමයි ඒ තුල තියෙනවා පට වියාපෝ තේජෝ වාය වන්න ගන්ධ රසෝ දෙකෙන් සුද්ධාර්ථක එතකොට සංස දැන් අපි කතා කරේ දැන් සංකතං අபிසංකර එතකොට සංකතයක ස්වභාවය තමයි මෙන්න මේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති රසංගත්තම් පඤ්ඤායති කියන මේ ස්වභාවය. එහෙමයි. ඒක සංකතයක ලක්ෂණයක්. එතකොට මේ සංකතයේකින් සංකතං අபிසංකරොන්ති. නැවත මේ මේ ප්‍රතිසංස්කරණය ප්‍රතිසංස්කරණයක් කරලා දෙනවා නේද? ඒ කියන්නේ අනිත්‍ය වූ දෙයක් මුල් කරගෙනම තමයි මේ නැවත සකස් වීම වෙන්නේ. අන්න හරි සාංශ ඒක තමයි. එතකොට දැන් එහෙමනම් අපිට තේරුම් ගන්න තියෙන්නේ රූපේ විසින් නැවතත් රූපයක් හදලා දෙනවා. එහෙම. ඒ කියන්නේ අපි හන්නේ මෙහෙම කිව්වොත් හරියද? Taman වෙනස් වෙමින් වෙනස් වෙන සුළු තව තව රූප නිර්මාණය. අන්න හරි. ඒක ඉතාම හොඳ වචනේ. තමන් වෙනස් වෙමින් වෙනස් වෙන දේවල් වෙනස් වෙන සුළු දේවල් නැවත නැවත නිර්මාණය නිර්මාණය වෙනවා. ඒතර දැන් බලන්න රූපයේ විදිහ සංකතං අபிසංකරොන්ති නැවත රූපයක්ම රූපස්කන්ධයක්ම හදලා දෙනවා. එහෙම. වේදනාව විසින් නැවත අபிසංස්කරණය වෙනවා වේදනා ස්කන්ධයක් හදලා හදලා දෙනවා. සංඥාව විසින් නැවත ඒ වගේම සංඥා ස්කන්ධයක සංස්කාර ධර්ම වල නැවත සංස්කාර ධර්ම හදලා දෙනවා. විඥාන ස්කන්ධය නැවත විඥාන ස්කන්ධයක් හදලා දෙනවා. කොටින්ම කිව්වොත් පංච පාදාන ස්කන්ධය නැවත පංච පාදාන ස්කන්ධයක් සකස් කරලා දෙනවා. ඒක තමයි ඇවිලි ඇවිලි යනවා. ඇවිලි ඇවිලි යනවා. ඒ කියන්නේ දැන් ගලා යන ගඟක එක දිය බිඳුවක් තව දිය බිඳුවක්ව පෙරලන්න සහයෝගය ලබා දීලා එක ජල ප්‍රවාහයක් බවට පත් වෙනවා වගේ මේ පංචස්කන්ධය මේ තවත් ස්කන්ධ නිර්මාණය කරමින් දිගට දිගට පවත්වාගෙන යනවා. යනවා. දැන් හරියට අර 12 මහේ පහන වගේ. එහෙමයි. 12 මහේ පහන ඕනම කෙනෙකුට දැන් ඒ අවුරුද්දේම වර්ෂයේම ගිහිල්ලා කීප වතාවක් 12 මහේ පහන දිහා බලනකොට ඒකපත් වෙලාම තියෙන්නේ. එහෙම. ඒන අනේ මේක සදා කාලෙක ස්ථිරයි කියලා ගත්තොත් ඒක වැරදි නේද? තෙල් ටිකයි වැටියයි පහන් තිරයයි තෙල් ටිකයි අවශ්‍ය පරිසරය සකස් කරලා තියෙන නිසා ඉතින් දැල් විදල් තියෙනවා. හැබැයි දැල් වෙනවා කියලා කියන්නේ ඒක විනාශය. සාමාන්‍ය අපි හිතන්නේ මේ එදා දැල්වපු දැල්ලම තමයි මේ තියෙන්නේ කියන්නේ. නමුත් ඒ දැල්ලද මොහොතක් පාසා ඇති වෙන තියෙනවා. ඇති වෙන ඇති වෙන ඇති. ඇයි එහෙම ඇති වෙන ඇති වෙනව කියලා කියන්නේ අපහම. ඇයි තියෙන්නේ සාමාන්‍යද දැන් ඒ දැල්ල දැන් ඇත්තටම දැන් පත්තු වෙනවාම කියලා කියන්නේ ඒක විනාශය දක්වා යන එකනේ. එහෙමයි. ඉතින් මොහොතින් මොහොත දැන් දැල්ලක් එනවා කියලා කියන්නේ දැල්ල විනාශ වෙලා යන අලුත් අලුතෙන් ආනවට දැල්ලක්. එහෙමයි. ඒක ඒ වගේම තමයි ශරීර පොඩු. දැන් මේ මොහොතක් මොහොතක් පාසාම අපි දැන් ධර්ම දේශනාවලදී නොයෙක් තැන්වලදී අහනවා ඉතින් මොහොත ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඇතිව නැති වෙනවා කියලා කියන්නේ ඇත්තට මේ පංච පාදාරස්කන්ධ අපි දැන් මේ කතා කරන මේ දැන් බලන්න දැන් මේ කතාව මේ වචන පිට කරන මේ හැම අවස්ථාවක සම්බන්ධ මේ කරන ක්‍රියා ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඉතින් ඇති ඇති වෙනවා නවතින. පවතිනව නැති වෙලා යනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ අනුව කල්පනා කරලා බලනකොට මේ සංස්කාර කියන එක ඉතින් ඇත්තටම මහ පැතිරිච්ච එකක් ඉතින්. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ සංස්කාර ස්කන්ධ කියන්නේ කියන්නේ. කොතරම් අපි හැමෝටම ඉතාම ලස්සනට පැහැදිලි කළා. සංකතයක් අபிසංස්කරණය කිරීම. ඒ වැඩි දියුණු කිරීම තමයි මේ සංස්කාරවල ස්වභාවය කියන්නේ. සංකත කියලා කියන්නේ හේතුන් නිසා හටගන්න දේ කියලා අපි හැමෝටම පැහැදිලි සිහිපත් කළා. පංචස්කන්ධයම කිසියම් හේතුවක් නිසා හට ගන්නවා. රූපය සතර මහා ධාතු පදනම් කරගත් ආහාර නිසා හටගන්න දෙයක් වගේම වේදනා සංඥා සංඛාර ස්පර්ශය පදනම් කරගෙන හටගන්න නාම රූප පදනම් කරගෙන සංඥාව හටගන්න හැටි අපි දන්නවා අපි අහලා තියෙනවා. එතකොට ඒ හටගන්න සුළු හේතුන් හැම එකක්ම ඒ අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කාරණා පහ හත කරන මුල් වෙන හේතු සියල්ලම ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවීත අනිත්‍ය දේවල්. ඒතර අනිත්‍ය හේතුන් මුල් කරගෙන ඒ ඒ වාද අනිත්‍යත්වයටපත් වෙමින් තවත් අනිත්‍ය වූ ගොඩවල් නිර්මාණය කිරීම තමයි මේ පංචස්කන්ධයේහි ස්වභාවය කියන එක අපි පැහැදිලි කරගත්තා. එතකොට දැන් ඔන්න ඔය විදිහට බැලුවොත් මේ ක්‍රියාවලිය තුලම තියෙන්නේ අනිත්‍ය වූ ක්‍රියාවලිය. ඒ නිසා තමයි සබ්බේ සංඛාර අනිච්චා කියන වචනය පැහැදිලි කරන්නේ. අපි හැමෝටම එතකොට දැන් සංඛාර කියන මේ ස්වභාව මේ සිතුවිලි සමුදාය ඇති වෙන එක සාමාන්‍ය ස්වභාවනද ක්‍රියාවක් සම්බන්ධයෙන් චේතනාවක් පහළ වෙන එක ස්වභාවය. ඉතින් අර ඊට පස්සේ සංඛාර කියලා කියනෝනේ අපි හඳුනන්නේ මේ කර්ම බවට පත් වීමටත් දැන් ඊට පස්සේනේ මේ සිටිවිල්ලක් ඇති වුණා ඊට පස්සේ ඒක පුඤ්ඤාභි සංඛාරෝ අපුඤ්ඤාභි සංඛාරා අනිඤ්ඤාභි සංඛාරා විසින් සත්වයාගේ භව පැවැත්මට උපකාර වන කර්ම බවට පත් වෙනවා. අන්න එතකොට ඒක නවත්ත ගන්න පුළුවන් බැරිද? කර්ම සකස් වෙන එක අපේ හාන්දුවට. ඔව් ඇත්තටම සංහංශ දැන් පටිච්චසමුප්පාද ක්‍රියාවලියේදී අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන්නේම ඔය මේ කුසල අකුසල එහෙමයි. පින්පව්. එහෙමයි. නැත්නම් ඒ තමන්ගේ කිරීම, වචන පාවිච්චි කිරීම, මනසෙන් සිටීම මොන ක්‍රමයකින් හරි පහළ වෙන කුසල අකුසල චේතනානෙතන කියන්නේ. එහෙමයි. ඒකම තමයි පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනේ ආන්දේව සංකාරයට සදාන් කරන්නේ. එතකොට සාන්ත දැන් කාය කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියලා කියන්නේ මොතෙන්ද තමයි. ඒ කියන්නේ අර කියන පින්පව් ආදිය කයින් සිතින් කයින් වචනෙන් සිදු කිරීම තමයි එතන කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන්නේ. ඇත්තටම එතන සාන්ත පොඩ්ඩක් අපි ඒක තේරුම් ගත්තොත් හොඳයි. දැන් එතන කාය සංකාර කියලා කියන්නේ දැන් අපේ ධර්මයේ සඳහන් වන ආස්වාස ප්‍රාස්වාස. එහෙම. ඊළඟට ඒ කය හා සම්බන්ධ. වචී සංකාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර මොකද වචනයක් කතා කරන්නේ ඒ සකස් වෙන්න ඕනේ. දැන් එකපාරම අපිට වචන කතා කරන්න බෑනේ. ඒක සකස් වීමක් සිද්ධ වෙන්න ඕනේ. එහෙමයි. විචාරකයට කියලා එන්න විචාරික හසුරවලා තමයි ඊට වචනේ දාන්නේ. දැන් අපිට අපිට ඉංග්‍රීසි භාෂාව බැරි නම් අපිට ඉංග්‍රීසි අපිට ඒක දාන්න බෑනේ. ආ. ඒක සකස් හිතලා කියන්න. හිතලා ඔව්. ඒකට අනිවාර්ය සකස් වීමක් කියන්නේ. එහෙමයි. ඊළඟට සංඥාත චිත්ත සංකාරය කියලා කියන්නේ අතර වේදනා සංඥා. අපි දැන් ඒක උදාහරණයකින් කිව්වොත් මෙන්න මේ විදිහට මම හිතනවා තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් කාය සංකාර කියලා කිව්වහම දැන් කය මුල් කරගෙන අපි ක්‍රියා කරනවා. දැන් කුසල ක්‍රියා කරනවා කය මුල් කරන අකුසල ක්‍රියා කරනවා. එහෙමයි. දැන් අපි හිතමු දැන් මල් පූජා කරනවා. මල් පූජා කරනකොට සම්ම මල් ටික වත්ති අරගෙන පූජා කරන්න කය උපකාර කරගන්නවා. එහෙමයි. ඒක කය උපකාර කරගෙන අපට ඒ චේතනා පහල කරගෙන කුසල ක්‍රියාව කරගන්න පුළුවන්. ඒ කාය සංකාරයක්. එහෙම. එතකොට දැන් මල් පූජ කරන්න ඕන කියන සිතිවිල්ල ඇතිවීම එතනදී ඇති වෙලා ඊට පස්සේ ඒ සිටිවිල්ලෙන් පස්සේද අපි හඳරන්නේ කර්මයක් වඩපත් වෙන්න. පත් වෙන්න. ඉතින් ඇත්තටම අර අර විදිහට අපි මේ කය මුල් කරගෙන ඒ ක්‍රියාව කරන්න කරන්න ඕනේ. එහෙම. අපිට චේතනාවක්. ඒතකොට කාය සංකාරය. ඒක කාය සංකාරයක් බවට පත් වෙනවා. ඒක අර ආස්වාද ප්‍රාස්වාද කියලා කියන්නේ අර හුස්ම රැල්ල දැන් හුස්ම රැල්ල සම්පූර්ණ ජීවිතේ හුස්ම රැල්ල නැත්තම් මේක පවතින්නේ නැහැ. එහෙම. දැන් හුස්ම රැල්ල ගන්න නැත්නම් ශරීරයෙන් ක්‍රියාත්මක කරන්න බෑ. ක්‍රියාත්මක කරන්න බෑ. ක්‍රියාත්මක කරන්න බැරි නම් මල් වට්ටි අරගෙන යන්න බෑ. යන්න බෑ. <laughs> මල් කඩන්න බෑ. ඔව්. හුස්ම රැල්ල නැති කෙනෙකුට ඉතින් මල් පූජා කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් ඒකයි අර කය මුල් වෙලා කරන දෙයකට කාය සංකාර කියලා කියනවා. එහෙමයි. ඒක කාය සංකාර කුසලයක්. ඒක අකුසලයක් ගත්තාම ඔන්න දැන් අපට ද්වේෂයක් ඇති වෙනවා. චේතනාවක් පහළ වෙනවා. චේතනාව පහළ ද්වේෂයක් ඇති වෙනවා. ද්වේෂයක් ඇති වෙලා අපි කෙනෙකුට ගහනවා ඒ නැත්තම් වෙඩි තියනවා තුවක්කුවක් කරන් එහෙම දෙයක් කරනවා නැත්තම් මොකක් හරි කය මුල් කරගෙන ආයුධයකින් ගහනවා. එතකොට දැන් බලන්න මේ කය මුල් වෙලා ස්වාමීන් වහන්සේ අන්න එතරම් කාය සංකාරයක් එතන අකුසල පාර්ශික දේවල් ගොඩ නැගෙන්නේ ඒ කාය සංකාර උපකාර වුණා. චේතනාවත් එක්ක. ඊළඟට වචී සංකාර. ඒ වචී සංකාරය කියලා කියන්නේ දැන් අපි වචනයෙන් නොයෙක් අකුසල කුසල ක්‍රියා කරන්න පුළුවන් අපිට. එහෙනම් දැන් මේ සාකච්ඡාව තුළින් අපිට ඇත්තටම කුසල ක්‍රියා වචනේ නිසා ගොඩ නැගෙනවා. එහෙනම් මේ චේතනාවක් පහළ වෙලා මේ වචන පිට කිරීම ඒකාන්තයෙන් සෑම වචනයක් පාසාම කුසල. එහෙනම් මේ වචනේ මුල් කරගෙනම සාන්ත අපිට බයින්න පුළුවන් දේශයෙන් ওই පරුස වචනෙන් බයින්න පුළුවන් ඔය එක් විදිහට ද්වේෂය ඇති කරගන්නත් පුළුවන්. අන්න එතකොට ඒක කුසල අකුසල කර්මයට ભેදයක් නැහැ. එතන වචී සංකාර. ඊළඟ එතකොට ඒවා තමයි ඇත්තටම කර්මපත බවට පත් වෙන්නේ. කර්ම බවට පත් වෙන්නේ. ඊළඟට තමයි මනෝ කර්ම ගත්තාම චිත්ත සංකාර කියලා ගත්තාම දැන් අපි අපිට පුළුවන් මෛත්‍රී භාවනාව වඩන්න. මෛත්‍රී භාවනාව වඩනකොට දැන් අපේ හිතේ පහළ වෙන ඒ වේදනා සංඥා හඳුනගෙන ඒවා ඔක්කොම කුසල චිත්ත සංකාර බවට පත් වෙනවා. එහෙමයි. අපිට ඉතින් ඒක අපි කියන්නේ ඒ අනුව බැලුවොත් දැන් මෛත්‍රී භාවනාව සංස්කාරයක් විදිහටත් පුරුදු කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් සංස්කාර ගොඩනැගීම තුළ නිවන් දකින්නත් බෑනේ. නේද? සංස්කාර මේ භවයට හේතු වෙන එකක් නේ. එතකොට අර ලෝභයෙන් තොරව මෛත්‍රිය කරන්න පුරුදු වෙන්න ඕනේ තමයි නේද අපි හන්නේ. බැඳීමෙන් තොරව කරන එක නෑ අත්‍තර සංස දැන් අපි දැන් මේක සාමස මේකත් එක්ක තමයි මේ ගමන යන්න තියෙන්නේ. එහෙම. මේ කුසල කුසල දැන් විශේෂයෙන් කුසල්. කුසල් කියලා කියන්නේ බැඳීමෙන් තොරව තමයි අපි ඒ කුසලයේ කියලා කියන්නේ මලෝබාධයේ සමෝහනේ. එහෙමයි. හැබැයි සානසද මේවා අපි මේ කුසල ක්‍රියා කරනකොට අතන ඒක හර විපස්සනා වඩන්න ඕනම කියලා කියන්නේ මේ කුසල ක්‍රියා කළාටම අපිට නිවන් දකින්න බෑනේ එහෙමයි. ඒ අනිවාර්යෙන් අපි මේ පංච පාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මේක මේ විදිහට දකින්නම ඕන. එහෙමයි. මේ දකින්න නැතුව අර අර එහෙම දකින්න කෙනාට තමයි මේ පිළිබඳ අවබෝධයෙන් කලකිරලා අතහරින්න පුළුවන්. අතහරින්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමයි. දැන් සානසද නමුත් අර දැන් අපි කුසල මේ පුණ්‍යාභි සංකාර ගත්තොත් ඒවට අපි මේක බුදුරජාණන්සේ හැම වෙලෙම දේශනා කරන්නේ කුසල් කරන්න බය වෙන්න එපා කියලා. මොකද ඒ කුසලයේ තුල ඉඳගෙන කාමයේ වැඩි අපිට කරන්න පුළුවන්. එහෙම. දැන් අපි හිතමු දැන් අපිට අකුසල් ගොඩේ ඉඳගෙන නිවරණත් එක්ක නිවරණ වලින් යට වෙලා ඒ කියන්නේ කෙලෙස් ගොඩේ ඉඳගෙන මේ වැඩේ කරන්න බෑ. අපි ටික ටික ටික ටික පාද පාද පාද පාද සීලෙන් අපේ මේ කය වචනේ සංවර කරගෙන ඊළඟට අපිට මේක එක භාවනාවලින් නිවරණයටපත් කරගෙන සමාධිය ඇති කරගෙන ඒක තමයි සංකාර. ඉදිරියටම දැන් අපි ටික ටික දැන් අපි ගත්තොත් පුණ්‍යාවි සංකාරවල කාම විශේෂ කාමාවචර කුසල් ගන්නවා වගේම රූපාවචර කුසලුත් ගන්නවා. එහෙමයි. එතකොට රූපාවචර කුසල් මුත් දැන් අතරේ පුණ්‍යාවි සංකාරවලට තමයි අයිති වෙන්නේ. එහෙමයි. හැබැයි ආනන්‍යාවි සංකාරවලට අයිති වෙන්නේ අරූපාවචර කුසල්. අරූපාවචර. ඒතර අරූපා ආනන්‍යාවි කියන එකේ තේරුම සංසතිය දුරස් කියන එක. එහෙමයි. ඒ කියන්නේ ටිකක් මේ එහෙම ලං වෙන්න බෑ දැන්. දැන් රූපාවචර සමාධියකට කාමච්ඡන්දයට සමීප වෙන්න පුළුවන්. එහෙම. හැබැයි අරූපාවචර සමාධියකට එහෙම කාමච්ඡන්දයට ලං වෙන්න බෑ. ඒකක දුරස්. එහෙම. එතකොට එතකොට සංක දැන් මම මෙතන කියන්න ගියේ අර අපි මේ කුසල් සාමාන්‍ය අපි කුසල් කරගෙන ගියාට මේ හැම කුසලයකට ඕන ඉතා ඉක්මනට ඉක්මනට රාගයට මේ නිවර්ණ වලට යට වෙන්න පුළුවන් මේ කුසල. එහෙම. හැබැයි සමහරවිට මේ කුසලේ බලවත් වෙන්න බලවත් වෙන්න අපි මම ඒක අර මේ අරූපාවචර කුසලයේ ගැන කිව්වේ. අරූපාවචර කුසලයේ කාමච්ඡන්දයට එහෙම ලං වෙන්න බෑ. ආනේ කියලා කියන්නේ සත්‍යමත්. එහෙම සත්‍යමත් භාවය. සත්‍යමත් භාවය. එහෙම ලං වෙන්න බෑ. ඒ ලං වෙන්න අපි මේ කුසල් කරගෙන කරගෙන මේ කුසලේ සත්‍යමත් කරගෙන අර විදිහට දැන් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ස්ථාන පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය, ඊළඟට පස්වෙනි ධ්‍යානය උපදවලා ඊළඟට මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න කෙනාට මේක ඉතා ඉක්මනින් මේක අල්ලන්න පුළුවන්. පුළුවන්. එහෙමයි. එතකොට දැන් මේ නීවරණ වලින් යට වෙලා මේ සාමාන්‍යයෙන් අපි හඳුනන්නේ දේශනාවෙත් සඳහන් වෙන්නේ මේ සමාහිතෝ යතහ භූතං පජානාති. චිත්ත සමාධිය ඇති කරගත්ත කෙනාටනේ ඇත්ත ඇත්තටින් දකින්න පුළුවන්කම තියෙන. ඒ තුලනේ අවබෝධයෙන් කලකිරිලා අතහරින්න පුළුවන්කම තියෙන. පුළුවන්කම තියෙන. එතකොට සාස් දැන් අර සාමනහිර කියපු එක දැන් අර අපි මේ සංස්කාර කියලා කුසල් අපිට අතහරින්න බෑ. මේ කුසල් දිනු කරගෙන දිනු කරගෙන ගිහිල්ලා එහෙමයි. යම්කිසි සත්‍යමත් මට්ටමකට ආවට පස්සේ අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ඉතාම හොඳින් දකින්න පුළුවන් ඒ කුසලයේ තුලින්ම තමයි ඒක බලවත් කරගෙන අපිට අපේ මම අහුවේ දැන් මෛත්‍රී භාවනාව කරනකොට සමහර අය මමත්වයේ මුල් කරගෙනම කරනවනේ අපි හඳුනන්නේ මම මමම කියලා ඊට පස්සේ මාමෙන්ම මගේ අම්මද තාත්තද නෝනද මහත්තයද දුවද පුතාද ඒ ආදි වශයෙන් මේ පුද්ගලිකත්වයේ ඉස්මතු කරගත්ත ගතියක් තියෙනවනේ අපි හඳුනන්නේ එතකොට ඒක හැබැවින්ම සංස්කාරයක් බවට පත් වෙලා භවයට වැටෙන්න හේතුවක් වෙනවා. එතකොට එහෙම නැතු පුද්ගලිකත්වයෙන්තරෝ දැන් අපි කරණීයමෙත සූත්‍රයේ සම්බන්ධයෙන් ගත්තොත් අපි හන් මෛත්‍රී භාවනාවේදී තියෙන සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා. එතකොට අර පුළුල් හැඟීමක් නේද එන්නේ. එතකොට බැඳීමෙන් තොරව අපි හඳුර කියපේක බොහොම පැහැදිලි එක සැරේටම කෙනෙකුට බැඳීමෙන් තොරව මේ හිත පුරුදු කරන්න අපහසුයි සාමාන්‍ය කෙනෙකුට. නමුත් අපි සසර ගමන කෙටි කර ගැනීමේදී බැඳීමෙන් තොරව නේද ඒ වගේ භාවනාවකට ඔව් ඒක තමයි අර ධර්මයේ අර පියවරෙන් පියවරට ඉදිරියට යන ක්‍රමයක් මෙතන තියෙන්නේ. එහෙමයි. ඒ ඇත්තටම ස්වාමීනාත් කියන එක හරියටම හරියි. මොකද මේ අපි මමත්වය මුල් කරගෙන අපි දැන් මේ අපේ සෝතාපන්න භාවය කියලා කියන්නේ සෝවාන් වෙනවා කියලා කියන්නේ ඇත්තරම සෝවාන් වෙන්න මූලිකව සපුරන්න ඕනේ පළවෙනි ඉලක්කයනේ මේ මමත්වේ නැති කරන එක. එහෙම එහෙම. ඒතකොට මේ සක්කාය දිට්ඨිය නැති කරන එක තමයි අපේ පළවෙනි ඉලක්කය. එහෙම. ඉතින් ඒ ගමන යනකොට බොහොම යාප්‍රියෙන් හිතා ගන්න ඒක බොහොම ක්‍රමානුකූලව තමයි පියවරෙන් පියවර ඉස්සරහට යන්න ඕනේ. එහෙම. ඉතින් යන ගමනේදී ඉතින් ඔය විදිහට මමත් එක පාරම අයින් කරලා එතෙන්ට යන්නත් බෑ. එහෙම. ඉතින් මමත් ඒක තමයි ඉතින් අර මම මුල් කරගෙන Tamanට මෛත්‍රී වඩන්න කියලා ඉතින් ආචාර්යවරු කියලා දෙන. ඇත්තරම බුදුරජාණන් වහන්සේ නැති සබ්බේ සත්තා භවංසිත අත්ත හැම වෙලෙම. ඉතින් හැම දිනාටම මෛත්‍රී වඩන්න තමයි උන්වහන්සේ එහෙමයි. අපිට උගන්වලා තියෙන්නේ. ඉතින් සාමණේරත් ඉතින් ඔය වැඩපිළිවෙල ඉතින් ක්‍රමානුකූලව ඉතින් කරගෙන යනකොට අපිට කවදා හරි දවසක මේ ඒ ඉලක්කය සාක්ෂාත් කරගන්න හැකියාව තියෙනවා. අපි හන්නේ එතකොට දැන් පංචස්කන්ධය සම්බන්ධයෙන් අපි සංස්කාර ගොඩනැගෙන ආකාරය තේරුම් ගත්තා. ඊට පස්සේ අපි හඳුරෝ බොහොම පැහැදිලිව පටිච්චසම්පාද විවරණය අනුව අවිද්‍යාව මුල් කරගෙන සංස්කාර ගොඩ නැගෙන හැටි පැහැදිලි කළා. ඒ සංස්කාර පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර වශයෙන් රැස්කිරීම තුළ සත්වයා සසරට වැටෙන ස්වභාවය තමයි අපි තේරුම් ගන්න ඕන. දැන් අපි හඳුරන්නේ දැන් මේ දුර්ලභ ධර්ම දායාදේ ලැබිච්ච වෙලාවක බෞද්ධයෙකුගේ මූලික වගකීම විය යුත්තේ දිගින් දිගටම සසරට වැටෙමින් දුකටපත් වෙන එක නෙවෙයි කොහොම හරි මේ දුකෙන් ගොඩ එන්න වෑයම් කරන එකනේ. එතකොට අපිට මෙන්න මේ සංස්කාර නිරුද්ධ කිරීමක් අවශ්‍ය වෙනවා නේද? අපේ සංඛාර නිරෝධය. නැත්නම් අපිට දුක නිරෝධයට යන්නට අවකාශයක් නැහැ නේද? කොහොමද අපි හඳුන්නේ ඒක නිරුද්ධ කරගන්න උත්සාහ කරන ස්වාමීන් වහන්සේ ඒ සඳහා විශේෂයෙන්ම දැන් අපි දැන් මේ භාවනා මාර්ග අපට කියා දීලා තියෙන සත්‍යාගතයන් වහන්සේ. ඇත්තටම අද කාලේ හැටියට ස්වාමීන් වහන්සේ අපි හිතේ මේ නීවරණ අපි දැන් නිතරම කියන දේ තමයි නීවරණ යටපත් කරගෙන අපි සූත්‍ර දේශනාවක් ගත්තොත්. ඇත්තටම දැන් අපි ආදිත්ත පරයය සූත්‍රය, චතක්ක සූත්‍රය ගන්නවා. ඒ වගේ සූත්‍රයක් අර හිතේ සමත යම් කිසි අර කෙලෙස් ගති ග්‍රහණ වෙලා වැඩි නම් අපිට එවැනි සූත්‍රයක් නොවන විමසන්න අමාරුයි. ඉතින් අපි දැන් දැන් මේ සාමනාංශය හැවිලා මේ සංස්කාර වලින් ඇත්තම මේ පුඤ්ඤාභි සංඛාරාවේ මොනවා හරි මේ සංස්කාර ගොඩනගෙන ගා අපි මේ සසර ගමන යන්න අපි කිසිම බලාපොරොත්තුවක් නැහැ එහෙම. අපේ ඒකායන පරමාර්ථයේ කොහොම හරි මේ සසර පැවැත්ම නෙවෙයි නැත් නැවැත්ම දැන් අර චේතනාවන් ඇති වෙන එක රූපයක් සම්බන්ධයෙන් ශබ්දයක් සම්බන්ධයෙන් චේතනා ඇති වෙන එක නවත්තන්න බෑ නමුත් ඒ ඇතිවන චේතනාවෙන් දකින රූපය මුල් කරගෙන ලෝභ ද්වේෂ මෝහ ඇතිවීම තුලනේ මේ සංස්කාර සංඛාර තත්වයට යන්නේ අපි හඳුනන්නේ මම අහන්නේ කොහොමද අපි යන්නේ සංඛාර රැස් වෙන එක නවත්ත ගන්න. එහෙම සංස්කාර කියලා කියන්නේ ප්‍රතිසන්දි විඥානය පෝෂණය කරන බලවේගයක් නේ. ඒතකොට ප්‍රතිසන්දි විඥානයට අවශ්‍ය කරන සංස්කාර නැත්තම් ප්‍රතිසන්දි විඥානය තවදුරටත් පැවතින්නේ නැහැ නේ අපි හන්නේ. ඒතකොට කොහොමද අපි සංස්කාර නිරුද්ධ කරන්න ඕන ආදීනෝ දකින්න ඕනද මොකද කරන්නේ? මේක දැන් එක ක්‍රමයක් තමයි දැන් මම මේ කියාගෙන ආසන්නහන්ස. ඒ විදිහට අපි හොඳට අර මූලික වශයෙන් මුලින්දලම කීලේක පිහිටලා හොඳට දේශනාවන් ශ්‍රවණය කරමින් ඊළඟට අපි ඇත්තටම මේකේ කිසිම දෙයක් පුංචි පුංචි දේවල් කියලා අතහරින්න තියෙන දාන මාන ආදී පින්කම් කරගෙන ඒ නිකලස් භාවයත් එක්ක අපි ඉස්සරහට යන්න ඕනේ. එහෙමයි. ඉස්සරහට ගිහිල්ලා සාමණේරයන් දැන් අද කාලේ විශේෂයෙන්ම සූත්‍ර දේශනා දැන් අපි සූත්‍ර දේශනාවක් ගත්තොත් දැන් චක්ක සූත්‍රය. ඇත්තම චක්ක සූත්‍රය නන්දකෝවාද සූත්‍රය වැනි සූත්‍ර දේශනා අපේ පින්නතුලට හොඳට මතක ඇති. දැන් දැන් බලන්න දැන් මේ අපේ ලෝකයේ මේ කතා කරන්න බුදුරජාණන් වහන්සේ දැන් බලන්න මේ චක්ක සූත්‍රයේ හයේ ගොඩවල් හයක් බුදුරජාණන් දේශනා කළා තියෙනවා. ආධ්‍යාත්මික ආයතන හය කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස ඊළඟට ඒවට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බාහිර ආයතන ඒ බාහිර ආයතන ඊළඟට මේවා සම්බන්ධ කරන විඥාන ඊළඟට ඒ ඒ ස්පර්ශය ඊළඟට ස්පර්ශයන් නිසා ඇති වෙන වේදනා වේදනාවන් නිසා ඇති වෙන සංඥාවන් තණ්හාවන් පිළිබඳව. ඇත්තට සානක මේක දැන් අර දැන් නන්ද පොවාද සූත්‍රයේදී දැන් පළවෙනි දවසේත් නන්දක ස්වාමීන් වහන්සේ අර බිස්සුණින් වහන්සේලාට ගිහිල්ලා ඔය ටිකම කිව්වා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන්සේ ප්‍රකාශයක් කළා මේ මේ නන්දක සම්ප හෙටත් යන්න. හෙටත් ගිහිල්ලා ওই දේශනාවම කරන්න. අර දේශනාව හරියට පොයේ දවසට ඉස්සෙල්ලා දවසේ පායේ පොහඳ වගේ. ඒ කියන්නේ ඒක සම්පූර්ණ වෙලා නැහැ. ඉතින් පහවදාටත් ගිහිල්ලා නන්දක ස්වාමීන් වහන්සේ ඒ දේශනාවම කරා. ඒ දේශනාව කරපුවාම මේ විස්වණින් වහන්සේලා ඔක්කොම යථාර්ථය අවබෝධ කරගන්න. ඒ කියන්නේ අපේ එකම බණ වුණත් දෙසරයක් තුන්සරයක් අහනකොට තමයි හරියට අවබෝධයටපත් වෙන්නේ. අවබෝධයටපත් වෙනවා. දැන් ඔය සමහර දායකයෝ අපිට කියන අනේ හඳුර එකම බණ කියන්නේ. එහෙම නැත්නම් හැමදාම එකම රෙකෝඩ් එක දැන් අපිට ඕක උතර කටපාඩම් ඔය අනිවසින් කියනවා. නමුත් අපි හන්නේ ඒක නිතර ඇසීම තුළ ලොකු අවබෝධයකට ඒ කියන්නේ අර මේ පොයදාට කලින් තිබිච්ච හඳ පොය දවසේ හඳ බවට පත් වෙනවා. පත් වෙනවා. ඒ කියන්නේ හොඳ ආලෝකයක් ඒකෙන් ගන්නවා. පත් වෙනවා. ඇත්තට සාමාන්‍ය අපිට මේ ධර්මය අවබෝධ කරගන්නත් ඉතින් කරන්න තියෙන එච්චරනේ. එහෙමයි. දැන් අපි අහුවෙලා ඉන්නේ මේ ආයතන වලට. මේ ආයතන වලින් බාහිර ආයතනත් අපි අහුවෙලා තියෙන්නේ. ඒක ටික අපි තේරුම් ගන්න දෙපේ. එහෙම. එතකොට අපි ඔය ටික තේරුම් ගත්තා කියලා කියන්නේ ලෝකෙම තේරුම් ගත්තා. එහෙම. ඒක දැන් මේ අනිත්‍ය වෙලා යන මේ රූප, මේ ඇස, ඇස අනිත්‍යයි. දැන් බලන්න මේ අමුතු දෙයක් නෙවෙයි චක්‍රයක් වගේ. ඉතින් අහනවා නන්ද ස්වාමීන් වහන්සේ ඇහැ නිට්ටියද අනිත්‍යද? අර භික්ෂුණා භික්ෂුණීන් වහන්සේට උත්තර දෙනවා අනිත්‍යයි කියලා. ආ එහෙමනම් යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? ඉතින් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද ගන්න බෑ එහෙමයි ඒක බලන්න ඔය සූත්‍ර දේශනාවක් තමයි නිතර නිතර ධර්ම සම්මර්ෂණයක යෙදෙනවා නම් සුද්ධම අවබෝධයකට යන්න පුළුවන් එතකොට අපි යන්නේ දැන් හොඳ වචනයක් අපි හාඳුරු පාවිච්චි කරලා සම්මර්ෂණය කියන එක ඉතාම වැදගත් වචනයක් දැන් සමහර සම්මර්ෂණය වෙනකොට සජ්ජායනාව කරන අවස්ථා අපි දැකලා තියෙනවා අපි ඇස ඇස් දෙක වාගෙන ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ඇසට පේන රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ඒ විදිහට නිකන් මන්ත්‍රයක් ජප කරනවා වගේ කරනවා. ඔව් දැන් ඇත්තට සාස එතනදී උනා මූලික වශයෙන් පටන් ගන්න සංධානාවක් කරක් කමන්නේ. එහෙමයි. නමුත් ඒක දිගටම ඒක ඊට පස්සේ නිකන් සමත භාවනා කර්මස්ථානයක් බවට විතරක් පත් වෙනවතිනව නේද? සම්මත එහෙම කරන්නේ අපි හිතමු කෙනෙකුට මූලික අර හැම දිනේ පියවරෙන් පියවරනේ එහෙමයි. ඒ නිසා මූලික වශයෙන් සත්‍යහනාවක් හැබැයි ඒකම දිගට ගතානුගතිකව දැන් ඔය ඇත්තම දැන් ඔය භාවනා කරනකොට මෙනෙහි කරන්න කියන එකක් දැන් එහෙමනේ සද්දයක් සද්දයක් කියලා. ඒක දැන් මිනිස්සු බොහෝ දෙනා හිතන්න ඒක තමයි හරි කියලා. හරි කියලා එහෙමයි. ඇත්තම දැන් සද්ද සද්දයක් කිච්ච ඒක කිච්ච හිතේ කියලා ඇති වැඩක් නෑ. නෑ මේ ශබ්දය අඳුනාගෙන මේ ශබ්දය කොහොමද ඇති වුනේ කොහොමද පවතින්නේ කොහොමද නැති වෙන්නේ කියන එක නේ හිතන්නේ. ස්වභාවය දැනගන්න. මොකද අර ඒක තමයි ඒ වගේ සාත මේකත් සත්‍යයනාවක් හැටියට පටන් ගන්නතර කමන්න. හැබැයි දැන් හොඳට විවේකී ඉඳගෙන සාමනාත ඔය ආයතන ටික ඔය විදිහට මේක අනිත්‍ය නේ ඇත්තක් නේ. ඒ කාන්තෙන් ඇත්තක්. එහෙමයි. ඊළඟට මේවට ගෝචර දැන් අපි ඇහැ සම්බන්ධයෙන් ඔය කාරණා හය දාලම සම්මර්ෂණය කරන හැටි ප්‍රේක්ෂක පින්නතුන්ගේ දැන ගැනීමට පැහැදිලි කළොත් කොහොමද අපි යන්නේ දැන් ඇහැ මුල් කරගත්තා ඊට පස්සේ ඇහැ අනිත්‍ය ඒ අපි හඳුරු ඒ කියපු ප්‍රකාශය දිගට කරගෙන ගියා නම් හොඳයි. ඔව්. දැන් ඇත්තටම සම්බන්ධයෙන් අපි ඇස ගත්තාම ওই විදිහට ඇසේ අනිත්‍ය භාවය ওই විදිහට බලනවා. එහෙම. ඊළඟට ඇහැ හේතු නිසා අටගත නිසා අනිත්‍යයි. ඔව් අනිත්‍යයි. එහෙම. ඊළඟට ඇහැට ගෝචර රූප. එහෙම. ඊළඟට අපි බලන දෙවෙනි රූප, බාහිර රූප. බාහිර රූප. බාහිර රූප නිට්ටයයි අනිත්‍යයිද අපිට බලපුවහම මේ රූප කියන ඒවා කොච්චර අනිත්‍යයිද? ඒවත් හේතු නිසා හටගන්න දේවල්. සංකර ධර්මනේ. එහෙමයි. ඒවත් ඉතින් ඇති වෙනවා නැති වෙනවා. අනිත් එක දැන් අපි මේ පැත්තට යන සාමාන්‍ය විදිහට බැලුවොත් ස්වාමීන් වහන්සේ අපි දකින්න දැන් අපි දෙනම උනත් දැන් එනකොට දැකපු රූප දැන් ඉවරයිනේ. අපි එහෙම බැලුවත් එහෙම. දැන් අපි ඊයේ දැකපු රූප අද ඉවරයි. එහෙම. මේ මොහොතේම ඇති වෙලා නැති වෙලා යනවා. නැතිලා නැතිලා යනවා. එතකොට ඒ බාහිර රූපත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. මොකද ඒකත් යමක් අනිත්‍ය නම් ඒක ඒකාන්තයෙන්ම දුකට භාජන වෙනවා. දුකට භාජන වෙනවා නම් මම මගේ මගේ කියලා මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න බෑ. ඒක දැන් බලන්න අපිට මේ රූප කියන එක පැහැදිලිවම අපේ රූපේ වුණත් අපිට දැන් ලොකු උත්සනානුවණක් නැති වුණත් හොඳට තේරෙනවා නිසා අපේ ඡායාරූපයක් ගත්තාම අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් නෙමෙයි. එතකොට අපි කුඩා කාලේ දැන් බලන්න පුංචි ළමයෙක් දැන් මම පහුගිය දවස්ක ස්වාමීන් වහන්සේගේ කුඩා කාලේ බොහොම හුරුපූටි පින්තූරයක් දැක්කා. එහෙම. ගිහි අවදී. එතකොට මම හිතන අවුරුදු 13 12 වගේ කාලේ. ඉතින් දැන් බලන්න ස්වාමීන් වහන්සේට මේ ඡායාරූප දෙක කියලා බැලුවොත් මොනතරම් වෙනසක් සිද්ධ වෙලා හුරු බෝටිකමක් නැහැ නේද? නැත්තෙත් නැහැ හුරු බෝටිකමක් තියෙනවා. <laughs> එතකොට සානක එතකොට බලන්න මේ මේ වාගේ තියෙන ස්වභාවය එතකොට දැන් මේ රූපය ඒ විදිහට නිතරම අනිත්‍යත්වයට පත් වෙනවා. පත් වෙනකොට ඒක මම මගේ කියලා අල්ල ගන්න පුළුවන් කමක් නැහැ. මොකද මගේ නම් මට මට ඕන විදිහට පවතින්නට අපි කැමති නෑ අපේ රූපයට හානි වෙනවට අපි වයසට යනවට නමුත් ඒක මට අයිති නැති දෙයක්. ඒක හේතු ප්‍රත්‍යයෙන් සකස් දෙයක්. එහෙමයි. ඊළඟට සාන්ත ඔය දෙන්නා දෙපැත්තේ හිටියට හරියන්නේ ඔය දෙන්න එකතු කරන්නත් දැන් ඇහැයි රූපය එකතු කරන පාලම තමයි විඥානය. එහෙමයි. ඒතර විඥාන බලන අපෝ මොන්න තරම් විඥාන වෙනස් වෙනවද? එහෙම. මේ පහළ වෙනවා මේ ඒක ඉතින් අපිට හිතකින් හිතලා අපිට ඒක කියන්නේ එතන විඥානය කියන්නේ චක්කු විඥාන. චක්කු විඥාන. එහෙමයි. ඒකෝට මේ චක්කු විඥානේ වහවහම පහළ වෙන ඇති වෙනවා නැති වෙලා නැති වෙලා. විඥානයත් අනිත්‍යයි. විඥානයත් අනිත්‍ය තුනක් කියෝ එහෙම. ඒකත් අනිත්‍ය නංගක දුකයි. ඒක මම මගේ කියලා විඥානය අල්ලන්නත් බෑ. ඊළඟට තමයි මේ තුන් දෙනාගේ එකතුවට කියන ස්පර්ශය කියලා. චක්කු සම්පස්සේ. චක්කු සම්පස්සේ. එතකොට මේ ස්පර්ශයත් බලන්න. ස්පර්ශයත් ඇති වෙනව නැති වෙනව. ඉතින් මේකම ස්පර්ශය තියෙන්නේ නැහැ. මේ වෙලාවේ සීතල දැනෙනවා, තව ටිකක් කරන් රස්නේ දැනෙනවා. ඒ ඔය විදිහට මේක වෙනස් වෙනවා. එහෙම. එතකොට ඒකත් අනිත්‍යයි. එහෙනම් එහෙමනම් ඒකත් මම වගේ කියලා ග්‍රහණය කරගන්න බෑ. එහෙම. ඊළඟට සාමහන්ත අපි ගත්තොත් ස්පර්ශය ඊළඟට වේදනාව වේදනාව ගත්තත් දැන් බලන්න දැන් ඒකත් මොන තරම් ඒ වේදනාව හැම වෙලෙම පවතින්නේ නැහැ. ඒ සුඛ වේදනාව අනිත්‍ය ස්පර්ශයක් මුල් කරගෙන හට ගන්න ලබන්නා වූ වේදනාවද ඒ විදිහටම ඇති වෙලා නැති වෙලා යනවා. ඒකත් අනිත්‍යයි, ඒ වගේම දුකයි අනාත්මයි. ඒක මම මම කියලා ගන්න බෑ. ඒකට ඒ මේ වේදනාව නිසා ඇතිවන තණ්හාවත් එහෙමයි. ඒකත් අර විදිහටම සාමනාත ඇති නැති වෙලා යනවා. නැති වෙලා නැති වෙලා. ඒ වේදනාව අනිත්‍ය නිසා ඒ ඇති වෙලා නැති වෙලා යන වේදනාවක් තණ්හාවෙන් අල්ලගත්තට වැඩකුත් නැහැ. වැඩකුත් නැහැ. ඒක එහෙම අවබෝධයෙන් කලකිර අවබෝධයෙන් දකින කෙනා අවබෝධයෙන් අර පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයම දැකලා තේරුම් අරගෙන අතහරිනවා. ඔව් ඇත්තටම දැන් ඔය ක්‍රියාවලිය යම් කිසි කෙනෙකුට හොඳ සම්මර්ථනයක් කරන්න පුළුවන් නම් ඇත්තටම මේ පටිච්චසම්පාදයේ සකස් වීම මේ පංච උපාදානස්කන්ධය ඇත්තටම ඒ පහේ සකස් වීම ඒකාන්තයෙන්ම යාට නැති කරගන්න පුළුවන් කම ලැබෙනවා මේ මොකද මේ ආත්ම සංඥාව ගලවන්න අනිත්‍ය සංඥාවම තමයි මූලික බෙහෙත් මූලික පිළි. එහෙම. අන්න ඒ විදිහට කල්පනා කරන කෙනාට මේ චේතනා සකස් වීම තුළ කොච්චර දුරට සසරට වැටෙනවද? ඒ චේතනා සකස් වෙන ආකාරය නිවනට හේතු කරගන්න විදිහට සකස් කර ගැනීම අපි කල යුතුයි නේද කියන එක අවබෝධ වෙන. ඒ අවබෝධය තුළ පරිහරණය කරන සියලුම අරමුණු සම්බන්ධයෙන් චේතනා පහළ කරගන්න. හැබැයි ලෝභ ද්වේෂ මෝහ වලින් තොරව. ලෝභ ද්වේෂ මෝහ වලින් තොරව චේතනා පහළ කරගන්නට නම් ඒ සෑම අරමුණක්ම අපි හඳුරු සිහිපත් කළ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් දකින්න ඕන. එහෙම ත්‍රිලක්ෂණයෙන් දකින කෙනා මේ සියලු කාරණා මම මගේ නොවේ මට අවශ්‍ය විදිහට පාලනය කරන්න බැහැ කියන තේරුම අවබෝධ කරගෙන ඒ සියල්ල අතහරිනවා. අන්න එතන තමයි සංඛාර නිරෝධය වෙන්නේ. සංඛාර නිරෝධය වෙච්ච තැන සංස්කාර නැවතුන තැන ප්‍රතිසන්ද විඥානයක පැවැත්මක් නැහැ. ප්‍රතිසන්ද විඥානයක් භවයට වැටෙන්නේ නැත්නම් එතන නැවත ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකක් නේ. අන්නේ දුක නැති කරගන්න අවශ්‍ය වෙන විදිහට අපි මේ සංස්කාර නිරුද්ධ වෙන විදිහට අපේ දැනුම දියුණු කරගෙන අපේ සාඳුරු සිහිපත් කරන හොඳ වචනය නිරන්තරයෙන්ම අපේ ආයතන හා කටයුතු කරන වෙලාවේදී හොඳ සම්මර්ෂණයකින් යුතුව මේ අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය කියවත් ත්‍රිලක්ෂණය තේරුම් ගන්න වෑයම් කරමින් ජීවත් වීම තමයි කරන්නේ. එහෙම වුණොත් අපට කෙදිනකෝ පංචස්කන්ධ හේද තියෙන උපාදානය නැති කිරීම තුළ ඒ අමා නිවනින් සනසිල් උදාකර ගන්නත් භාග්‍ය උදා වේ. ඉතින් අදට නියමිත කාල වේලාව අවසන් නිසා අපි සාකච්ඡාව අ, මේන් સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා අපේ අතිපූජනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ මිරාවති පඤ්ඤාශ්‍රී මාහිම්පාණන් වහන්සේට තමන් වහන්සේ සතු වටිනා ධර්ම ඥානය ඔබ අප හැම දෙනා වෙනුවෙන් බෙදා දෙමින් අ, මේ සාකච්ඡා මණ්ඩපය සුපෝෂණය කිරීම සම්බන්ධයෙන් අනේ කරමින් කටයුතු කරන්නත් සිතට ගන්න. ඔබට තෙරුවන් සරණයි. ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න.